අද කොහෙද ගිහිල්ලා තියෙන බලන්නකෝ. අද ධර්මයේ කොහෙද ගිහිල්ලා තියෙන්නේ? අද ආගම් කොහෙද ගිහිල්ලා තියෙන්නේ? එක්කෙනෙක්වත් කියන විදිහට ජීවත් වෙන්නේ නැහනේ. අපි අපි ගත්තොත් අපේ මේ තේරවාද ක්‍රමය. ඉන් එහාට ගිහිල්ලා බලන්නකෝ ඕනේ නම් ඔය ඕනෙම මේ ආගමික නිකායවල වල ඉතිහාසයක් තියෙනවා. හදාරලා බලන්න එච්චර තුප්පහයි. එච්චරම බෙලි කැපීම් සහිත එච්චරම යුද්ධ කරපු වෙන මොකක්වත් නැ මේ ආගම විතර. ඒකයි ඒ කාල් මාක්ස් තුමා වගේ කට්ටිය කිව්වේ මේක නම් දෙන්න එපා පොඩි ළමයින්ට මේ දීපු ගමන් මේ මිනිස්සු පුදුමාකාර විදිහට මේ කට්ටි වාජිට බේදෝලට හැදිලා අර ළමයින්ගේ තියෙන ළමා ගතියවත් නැති වෙනවා කියලා. ඒ මොකද හේතුව? ඒක හදාකත් අත්දකපු දෙයක් නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ අපිට දෙන්න දන්නේ අභිඥායම් භික්කවේ ධම්මදේශිස්සාමිනෝ අනබිඥාය. මේකට මේ බුදු ගුණයක් නේ. ධර්මගල කියන්නේ සක්ඛාතං මේ මම කියන දේ ඒක විසින්ම ඔප්පු කරන්න. මුල මැද මුල යහපත් මැද යහපත් අග යහපත් දෙයක් මම මේ කියන්නේ. එහෙම නැතු මේ තියරි එකක් උගන්වන්න කමක්වත්. එතන මම මේක ඉගෙන ගත්තයි කියලා ඇමරිකාව කියලා පේටන්ට් රෙකෝඩ් කරන්නවක්වත් සල්ලි හම්බ කරන්නවක්වත් ලාභ සත්කාර සම්මාන සිලෝකටවත් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ධර්මයේ තියෙන සක්කාත ගුණයත් ඒ වගේම බුදුහාමරංගේ තියෙන මේ අභිඥායම් බික්ක වේ ධම්මා දේශී ශාමි කියන එකත් වගේම අෂ්ටාර්ය පුත්කල මහා සංඝරත්නය ගත්තත් අඩුම ගානේ සංඝයා වෙන්න ආර්ය භාවයට යන්න සෝවන් මාර්ගයටපත් වෙන්න ඕන. එතකොට යා යම් ප්‍රමාණයකට මේකට වතුරට බැහැගෙන තියෙනවා. ඉතින් අන්තිමට සූත්‍රය හමාර කරනකොට බුදුරජාණන්සේ කියනවා මෙන්න මේ නිසයි මහන්නේ බුදුරජාණන්සේට අරහන් කියන්නේ මෙන්න මේ නිසයි මහන්නේ මේ ධර්මයට ස්වක්ඛාතයි කියලා කියන්නේ මෙන්න මේකයි මේ මේකේ යෙදී සදී පැදී ගත කරන වික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට මේ අෂ්ටාර්ය පුද්ගල කියලා මහා සංඝරත්නය කියලා කියන්නේ ඒ ඇත්ත බැහැලා නමුත් අපි බෙදිච්ච යුගයේ ගන්නකො මේ 2000 1900 විශ්වවිද්‍යාල සතවාසයේ ගත්තොත් මම 52 ඉපදුනේ. ඒ වෙනකොට කිසිම කෙනෙක් ලංකාවේ හිටියෙත් නැහැ කිව්වෙත් නැහැ අද කාලේ අඩු ගන්න සෝවන් වෙච්ච කෙනෙක්වත් ඉන්නවයි කියලා. අද කාලේ රහතන් වහන්සේ නමක් අද කාලේ භාවනා කිරීමක් කරලා නිවන් දකින්න පුළුවන් කියන කතාව කනකට ඇහෙන්න තිබුණේ නැහැ. අපි වට්ටාරම යනවා අන්තිම රහතන් වහන්සේ හිටපු පන්සලට වැඳලා කීයකට බින්තිද්ද කරගන්න. ආයෙ ඊට පස්සේ රහතන් වහන්සේලා නැහැ. ඒ තරම්ම මේ අභිඥා ශාසනයේට මිනි පෙට්ටියට ඇන ගහලා තිබ්බේ. ඒක මුළු ලෝකෙම බුද්ධ ආගම පිළිබඳ ලිවිච්ච ද බුද්දිස් කියන පොතේ ලියලා තියෙනවා ලංකාව විතරක් අන්තිම රාතන් වහන්සේ හිටපු තැනට වදින තරම් ජඩයි ෂඩයි මායාවී කියලා. ඒ මොකද හේතුව මේ අභිඥාය කියන වචනේ අපි හැල්ලුවට අරගෙන මේ බුද්ධ වචනේ පාළි දැනගත්තොත් ඉංග්‍රීසි මේ ව්‍යාකරණ දැනගත්තොත් කියන්න පුළුවන් වුණොත් මේකෙන් අපිට කීයක් හරි හම්බ කරන්න පුළුවන් කියන කතාව බොරු නෙවෙයි. එහෙම එක්කුත් තියෙනවා. ඒ මොකද බුදුජානක වැඩ ඉන කාලෙම මේ මහසිව කියන ස්වාමීන් වහන්සේ ශිෂ්‍ය 60 දෙනෙක් එක්ක ඉඳලා තියෙනවා. නෑ ශිෂ්‍ය ගොඩක් ඉඳලා 69ක්ම රහත් වෙලා. ඉතින් එක රහතන් වහන්සේ නමක් ආපහු ගිහිල්ලා තිනවා තමන් වහන්සේගේ ගුරු ආමතුරන්ට ස්තුති කරන්න. ගියාට පස්සේ මේ දැනගෙන තිනවා මේ මට උගන්නපු ගුරු ආමතුරු කිසිම අභිඥාවක් ලැබලා නැහැ කියලා. නැත්තම් අභිඥාතියා මාර්ගඵලයක්වත් ලැබලා නැහැ කියලා. ඉතින් සංවේගය පහල කරලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ගුරුන් වහන්සේ ලස්සනට උගන්නන්න දන්නව ගෝලියෝ 69ක් හිටියලු රහත් වෙලා. නම් උගන්නපු ගුරුන් වහන්සේට නැහැ. ඇසි ගුරුන් ගෝලයා ගිහිල්ලා ගුරුන් වහන්සේට පොඩි ඉඟියක් කරලා මෙයාව සංවේගය පහල කරලා දෙනවා. ඒක නිසා උගන්වීමේ යම් ප්‍රමාණයකට تعلق කරන්න පුළුවන්. බෑ කියන්න බෑ. නමුත් අපිට ඕන කරලා තියෙන එක නෙවෙයි අපිට ඕන තියෙන බුදුහාමුදුරු ගාව තියෙන අභිඥාවෙන් අංශු මාත්‍රයක්වත් අපිට අත්දක ගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් අපි මේ කරන දේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. කරලා බලලා අත්දා බලන්න පුළුවන්. එහෙම නැත්නම් සපේලා උත්තරයක් දෙන්න පුළුවන් කියලා. ඒකට කියනවා මේ ලොකු සාංශය දාලා තිබුණ හොයලා වචනයක් මේ තමන්ගේ සමන්ගේ ආත්මයේ සපෙල කියන්න පුළුවන් ගතිය. අරයාගෙන් මෙයාගෙන් උද්ෘත නැහැ. අරයා කිව්වා මෙයා කිව්වා නෙවෙයි. තමන්ගේ ආත්මයෙන් සපෙල උත්තර දෙන්න පුළුවන් මිනිසයා හරි වෙනස්. මොන ශිල්පේ වුණත් කමන්නේ. ඉතින් එයා ඉන්නේ ප්‍රායෝගික තැනකට යථාභූත ඥාන දර්ශනයක. එහෙම නැත්නම් ඇත්ත ඇති ඇටි දැනීමක. ඒ කට්ටිය මේ එහෙම මිනිස්සු මේ කතා කරන්නේ අත්දකලා නැද්ද කියලා තේරුම් ගන්නවත් අපිට බෑ. අද ඒ තරමටම මේ ප්‍රත්‍යක්ෂණය කියන වචනේ බාල්දු වෙලා <clears throat> මොනවා හරි සද්දයක් දාපු කෙනා, ගෝසාවක් දාපු එකනා මේ සෝෂල් මීඩියා එකට මොනවා හරි ලියන්න පුළුවන් මිනිස්සයා ලෝකයා නොම ගැවන. මොකද ලෝකයා කිසියෙත්ම බලන්නේ මේ මිනිස්සයා කියන දේ කරන කරන දේ කියන කෙනෙක් කියලා බලන්නේ අර දෙන දේ කනවා. මේ අවුරුදු 40ක් විතර මේ ලෝකෙ දිහා බලන ඉන්න මට පේනවා මේ සායම්බර වලට මිනිස්සු අහුවේ නැහැ අවිලා ආයෙක ඈ ගහනවා බලමාව නොම ගැරිය කියලා. නොම ගැරිය නෙවෙයි අපි නොමග ගියා. ඒක නැති කරන් තියෙන ක්‍රමය තමයි අභිඥාය කියන වචනේ. බුදුජානනාංශේ යමක් කියනවා නම් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරලා තමයි කියන්නේ.